කසම් මහත්මයා ආ අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මේ චක්‍රය හැටියට ස්වාමීන් වහන්සේ දැන් වේදනා පච්චයනේ තණ්හා ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ වේදනාවේ දැන් සුඛ දුක්ඛ වේදනා හින්දා ඇති වෙන ඇලීම් ගැටීම් හින්දානේ මේ තණ්හාව හටගන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි දැන් විදර්ශනා භාවනාවක් කරද්දී ස්වාමීන් වහන්සේ දැන් ශරීරයේ සංවේදනා බලන් ඉද්දී දැන් මේ සංවේදන ඇවිල්ලා මේ අනිත්‍ය වෙලා යන එක බලන් ස්වාමීනාංශ අර තණ්හාවනේ අඩු කරන්නේ නේ ස්වාමීනාංශ එතන. තණ්හාව අඩු වෙන්නේ ඒවාෙහි දැන් අර අපේ මුලින් සිහිපත් කළේ තණ්හාව යම් ප්‍රමාණයකට අඩු පුළුවන් බාහිර දේවල් වල දුක පීඩාව දැනීම නිසා. ඒ කියන්නේ මේ අපි ඇසුරු කරන දේවල් වලින් අපට කරදර එනවා ප්‍රශ්න එනවා ගැටලු එනවා කියලා දැනෙනකොට ඒවා ගැන තියෙන ඇලීම බැඳීම අපිට ටිකක් අඩු වෙනවා. එතකොට මේ බාහිර දේවල් අපිට බැහැර කරන්න පුළුවන්. හැබැයි මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුල අපි සුවපත් වෙන්න රැක ගන්න තමයි එතකොට අර බාහිර දේවල් අඩු ගන්න. බාහිර දේවල් තියෙච්ච තෘෂ්ණාව ටිකක් එතකොට අඩු වෙලා තියෙනවා. අඩු වුණාට ඒක අඩු කරගෙන තියෙන්නේ මේ මාව රැක ගන්න. එතකොට මේ පංචස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳ තියෙන උපාදානය අපිට ටික ටික අඩු වෙනවා නම් තමයි එතන හැබෑවට අපිට නිවන් දකින්නට අවශ්‍ය විදිහේ තෘෂ්ණාවේ අඩුවීමක් දුරුවීමක් සිද්ධ වෙනවා. එහෙමයි සවනස. එතකොට දැන් දැන් මේ ශරීරයේ සංවේදනාවල දැන් මුලින්ම සවනස දැන් ඕන කෙනට භාවනාවට ඉඳගත්ත ගමන් බොහොම රළු සංවේදනාවක් තියෙන්නේ. එතකොට අමාරුයි. එතකොට සමහරවට කාලයක් යනකොට එයාට පැයක් ඉඳන් හිටියත් අර රළු සංවේදනා ලොකුවට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ එයා නොදැනුවත්වම ඒ සුඛ සංවේදනාවලට බැඳෙන්න පුළුවන්. මට දැන් මෙච්චර වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්. මෙච්චර භාවනා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒව සක්කාය දිට්ඨියත් එක්කලා මාන්නයත් එක්කලා තණ්හා මාන දිට්ඨි වලින් ආපහු උපාදාන කරගන්න පෙළඹෙන්නත් පුළුවන්. එහෙම නොවි සිටින්න සමත් නම් තමයි එයා විදර්ශනා මාර්ගයේ ඉදිරියට යන්න සුදුසු වෙන්නේ. එහෙමයි සමහර එතකොට දැන් එතකොට දැන් එතන රළු සංවේදනා නිකන් දැනෙන්නෙම නැතුව යද්ද ස්වාමිනාංශ සුඛ වේදනා විතරක් එනවා නම් අපි ඒ භාවනා කරන කාලය වැඩි කරොත් ඒකේ යම් ප්‍රතිඵලයක් නැද්ද කියන්නේ එතකොට කාලය වැඩි කරලා ආයෙ <laughs> කියන්නේ කාලය වැඩි කරලා ආව දුක් වේදනා ඇති වෙන තැනට සැලසීමද එහෙමයි දැන් පැක් කරනකොට ස්වාමිනාංශ ඒක නිකන් සාමාන්‍ය දෙයක් නේකොට ඒක නෙමෙයි එතනදි වැදගත් වෙන්නේ කියන්නේ දැන් ඒ ආපහු අපි උපායශීලීව යන්නේ වේදනාවයි දුක කියන තැන හිර වෙන්න තමයි අපි ආයේ යන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. වේදනාව නෙමෙයි දුක කියලා කියන්නේ. මේ සංස්කාරයයි දුක කියලා කියන්නේ. සංස්කාර දුක්ඛය ගත්තන් පස්සේ වේදනාව කියලා කියන්නේ එක් සංස්කාර ධර්මයක් විතරයි. ඒක දුක් වේදනා වුණත් සුඛ වේදනා වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ආකාරය දකිමින් අන්න ඒ නිස්සාරත්වය තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ කියන එකයි අපි වටහා ගත යුත්තේ. ඒක වටහා ගත්තාම අපට රළු වේදනාවක් දුක්ඛ වශයෙන් දකින්න පුළුවන් සුඛ වේදනාවක් දුක්ඛ වශයෙන් දකින්න එතනට ප්‍රඥාව අවදි කර ගැනීමයි අවශ්‍ය එහෙමයි එහෙමයි ඔහොම කළොත් වෙන්නේ අපේ දුක්ඛ යනු දුක්ඛ වේදනාවමයි කියන තැන හිර වෙන්න පසුබිමක් හැදෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ එතකොට අර ආයි සුඛ සුඛ වේදනාවට මේ අනිත් පැත්තෙන් බැඳීමක් ඇති වෙන්නත් පුළුවන්. ඇති වෙනවා. ඒතර සුඛ වේදනාවට බැඳෙයි කියලා බයට තමයි අපි දුක්ඛ වේදනාව උපදවා ගන්න. එතකොට ආපහු අපි අර අත්ති කිලමතාන යෝගයේ වගේ වැරදි දෘෂ්ටියකට පෙළඹෙනවා ඒතර. හ්ම් හ්ම්. ඒ කියන්නේ දුක් දීලාමයි දුක් විඳලාමයි මේකෙන් නිදහස් විය යුත්තේ කියන තැනකට. එහෙම එහෙම. එහෙම පැහැදිලි සානස බොහොම පිං. ඊරසන්න. ඊරසන්න.